දැයි අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 145 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගනිමු. ඊට පස්සේ කාල වේලා ලැබෙන හැටියට සභාවෙන් මතුවෙන ප්‍රශ්නට අපි සාදර වෙමු. අපි මෑණියන් වහන්සේගේ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට. වන්දනීය පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස. සක්මන් කිරීමේදී ප්‍රථමයෙන් අතීතයත් අනාගතයත් සිතින් බැහැර කරගෙන මා දැන් මෙතන සිටගෙන සිටිනවා යයි සතිය පිහිටවාගෙන සක්මන් කළා. සක්මන් වාර ගණනාවක් කළ පසු කය සැහැල්ලු වෙන ඉදිරියට ඉදිරියට යන බව දැනුණා. මුලින් සිත පිට ගියත් පසුව සිත පිට ගියේ නැහැ. එයට পায়ට පෑගෙන ගල් වැලි කොළවල සිනඳු ගොරෝසු බව වේදනාවද අත්විඳෙමි. ගෞරවනීය ස්වාමින්වහන්ස පරයන්කේ වාඩි වී කය හොඳින් සකස් කරගෙන මා දැන් මෙතන ඉඳගෙන ඉන්නවායි සතිමත්ව සැහැල්ලුවෙන් කය දෙස බලා සිටීමේ ඉනෙන් පහළ කොට කොටස හිරිවැටි ගල් දෙකක් වැනි ස්වභාවයක් දැනුණා. අයිස් කැටි වගේ සීතල බැවින් වේදනාවක් නොදෙනුනි. හුස්ම සිහින් සිහින් වී තද වී හුස්ම ගැනීමට අපහසු බවක් දැනුනි. මුඛයේ තල්ල තද වී තිබින හිස කඳ සමග කැරකෙන පැද්දෙන ස්වභාවයක් දැනිනි. විටක ඉදිරියට හා පසුපසට නැමෙන බවක් දැනුනි. සමහර අවස්ථාවලදී හිස ගැස්සෙමින් සිදුවේ. මේ සියල්ල මට හොඳින් දැනේ. එම ක්‍රියාවලිය නැවතී පසුව හුස්ම නැති වී තද වී නැති සැහැල්ලු කය කෙලින් තබාගෙන කිසිම දෙයක් සිතවිල්ලක් නැතුව ඔහේ බලා සිටියෙමි. ශරීරයේ කොතැනක හෝ වේදනාවක් නොදෙනනි. පරයන්කේ බොහෝ වේලාවක් සිට බව දැනුනේ සියලු දෙනාම දාණය ගැන නැවත ශාලාවට ඇවිත් මට තට්ටු කර දාණය ගන්නේ කී පසුවේ මා අවදි කළ විටයි මට නිින්ද ගියේද නැත නමුත් මා සිටි විදිහ ගැන නමුත් මා සිටි විදිහ ගැන කරුණාවෙන් පහදා දෙන ලෙස පින්වත් සාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ඔය ඇත්තටම ඉතින් එහෙම අහන්න වෙලා තියෙන්නේ ඒ වෙලාවේ මම නෑ එතන. ඉතින් එතකොට භාවනා කරපේ කරන සෑහෙන සැකයක් එනවා. නිින්ද ගිහිල්ලත් නැත්තම් ආනපානෙ පේන්නේත් නැත්තම් ඉඳගෙන ඉපේ ඉරියව්වත් පේනු නැත්තම් ඉතින් මමයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් එතකොට මමයා ඉන්නවද නැද්ද කියලා. ඉතින් ඒක මමයාගේ සදාකාලික ප්‍රයත්න ඒක තමයි. එයා ඉන්න බවට, එයා කැපී පේන බවට, එයා අයියා වෙන බවට, අක්කා වෙන බවට තමයි හැම වෙලාවෙම ප්‍රශ්න කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ මේ භාවනා ක්‍රමය හරහා මේ සංඥාවේ අනුසයක්වත් නැතුව මතක තිබෙයි මතක තියෙන දෙයක් නෙවෙයි සංඥාවේ අනුසයක්වත් නැතුව ඒක ටිකෙන් ටික ගෙවම් කරලා මේ ජීවිතයේ ජීවත් වෙද්දී මම නැති අවස්ථාවකට පෙන්නලා දෙන්න. ඒ කියන්නේ తాවකාලික මරණයකට ගෙනියලා පෙන්නනවා. අපි ගෙදර දොර අතහැරලා මෙහි ආවා. මෙහි ආවට පස්සේ පරියන්කට ගියට පස්සේ යටිකයි නිකම්ම අතහැරෙනවා. උඩුකය විතරයි සෙල්ලම් කෑල්ල තියෙන්නේ. ඊට පස්සේ උඩු කැලේ නාසිකාග්‍රයට ගෑනවා ඊට පස්සේ නාසිකාග්‍රෙත් නැති වෙනවා. ඒකත් වෙන්නේ දැන දැන දැක දැක. ඊට පස්සේ එන අවස්ථාවක් මොනම නිමිත්තක්වත් අරමුණක්වත් සංඥාවක්වත් සතියක්වත් සමාධියක්වත් මම එකක්වත් මොකක්වත් නැති. ඉතින් මෙතෙන්ද පුදුම බයයි. ඒ මම නැති වෙන නැති වෙගෙන යනකොට මමය එහෙම නැත්නම් මේ විඥානය නැත්නම් තර්ක මනස එහෙම නැත්නම් මේ මේ තාර්කික මනස පුදුමාකාර අසහනයකටපත් වෙනවා. ඒ තරම්ම භාවනා සාර්ථකයි. ඉතින් කවදා හරි පුළුවන් වුණොත් මේ භාවනා සාර්ථක කෙනාට හොඳ මානසිකත්වයක් හදාන යන්න මෙන්න මේ විදිහට මේ ජීවත් වෙද්දිම අපිට පුළුවන් මමයා නැති තැනකට යන්න. මාන්නේ නැති තැනකට යන්න. තෘෂ්ණාව නැති තැනකට යන්න. අන්නේකට ප්‍රශ්න කරන්නේ නැතුව ඒකට සාදර වෙලා අන්‍ය අවස්ථාව වැඩි කරන්න නම් ඒ අවස්ථාව තව තව දියුණු කරන්න නම් මොන වාගේ ආකල්පයක් මොන වගේ ආකල්ප සම්පත්තියක් තියෙන්න ඕනද කියලා කිසිම පොතක කිසිම විශ්වවිද්‍යාලයක කිසිම පාඩම් පන්තික උගන්වන්නේ නැහැ. හැම පාඩම් පන්තිය උගන්වන්නේ මම ඒ තහවුරු කරගන්න හැටි තමයි. මහන්නේ වැඩි කරන්න හැටි. මම මම යට ඕටුන බලන් දාන්න, උපාධි කෝට්ටම් දාන්න, තොප්පි දාන්න, බැච් පළඳවන්න තමයි උගන්වන්නේ. බුදුසෙන්න්සෝ ගන්නවා මේ ජීවත් වෙද්දිම මම නැති කරන්න යන්නේ. ඉතින් එතකොට මම යතදී වල අපහසුතාවයට පත් වෙනවා. යා ඉතින් හැම තැනම ගිහිල්ලා අහනවා මම මට මොකද උනේ? මොකක්ද මේ தත්ත්වය කියලා. මේ එකකටවත් බුද්ධාංශ කියනවා නමක් දාන්න බෑ කියලා. නමක් දාන්න බැරි තැනට භාවනා ගෙනද. ඉතින් අපි හිතුවොත් මේ தත්ත්වයට හැමදාම යන්න පුරුදු කරගත්තොත් නැත්තම් කියන හැම පරියන්කකම යන්න පුරුදු කරගත්තොත් ඊට පස්සේ ඒක ගොඩක් වෙලා ඉන්න පුරුදු කරගත්තොත් අපේ චින්තනෙට මොනවා අපේ දෘෂ්ටියට මොනවා අපේ සංකල්ප වලට මොනවා වේද? අපේ ණය විපස්සනාට මොනවා වේද කියලා අපි කද්දාකත් නොගිය පළාතකට දොර ඇරෙනවා. ඉතින් ඒක ඒකට අනුග්‍රහ කරනවා කියන එක තර්ක මනසෙන් අහන්න එපා. යා දුන්නොත් දෙන්නේ කොට පෙරක දෝරුකම නැවත මම තහවුරු කරන්නයි. නැවත මාන්නේ තහවුරු කරන්නයි. නැවත තෘෂ්ණාව තහවුරු කරන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ අවසන් අහලා තියෙන ප්‍රශ්න විනුවට මේකනම් භාවනායේ දියුණුවක් මේක නම් ප්‍රතිපදාවේ දියුණුවක් මේක නම් කෙලෙස් නැති තත්වයක් උනන්දු වෙන්න ඕනේ මේ தත්ත්වය ඇති කරගත්තා දැන් පුළුවන් බව තේරෙනවා පින තියෙනවා භව සම්පත්තිය තියෙනවා නැවත නැවත මේකට ගිහිල්ලා වැඩි වේලාවක් මෙන්න මේ සලකුණු නැති නිමිටි නැති තැන ඒකට කියන්නේ සීමාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම අපේලුවක් ඒ ලොවට යන්න එන්න යාළුවේ කියලා මට දුවේ සින්දුවක් තියෙන. සීමාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලොවක්. අන්න ඒකට යන්න එන්න කතා කරන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. අපේ නෑදෑයෝයි දන්න කට්ටිය අඳුරන්නේ වැටකොටු බැමි ඇති. මම ඉන්න මම යට රජ කරන තැන් වලට යන්න තමයි හදන්නේ. ඉතින් අපි යන්න කැමති නම් සමහරට පොඩි මෑනියුරිටි කැමති වෙයි ඒකට. අපේම අපේම අපේ ලොවක්. ලොකු වෙන්න වෙන්න අපි වැටකොටු බැමි ගහගෙන සීමාවල් හදාගෙන කොටු තාප්ප හදාගෙන මේක මගේ මේක තොගේ කියාගෙන රණ්ඩු කරනවා ඔතෙන්දි ගියාට පස්සේ ඇතුළ පිට සීමාවක් නැහැ මම මම සහ මම නොවේ කියන සීමාවක් නැහැ මොනවත් නැතරකට යන්න පුළුවන් ඉතින් හිතන්න කවදා හරි ඒකේ ඉන්න වෙලාවේ ඒ මොනවත් සීමා වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම ලෝකේ ඉන්න ගමන් මේක සාසන සම්පත්තියක් කියලා හිතා ගන්න පුළුවන් නම් ක්ෂණ සම්පත්තිය කියලා හිතා ගන්න පුළුවන් නම් මේකට අවදි වෙලා මෙන්න බුදුආමරංගේ ධර්මය මම දැන් ගෙනලා අතහැරලා තිනවා සීමාවල් නැත්නම්ට කියලා අගේ කරන්න පුළුවන් වෙන්න තමයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒ නිසා එළියපෙක්කන නැගිටවන්න පුළුවන් වේද මන් දන්නේ. කැමැතිද මේ එළියපෙක්කන අත උසන්? මෙහෙම කියනකොට බය හිතෙනවද නැත්නම් ටටා කියලා යන්න ලෑස්තිද? මයික් එක අපි යවමුද පිටිපසට? ස්වාමීන් වහන්සේ වහන්සේට මාගේ নমස්කාරය වේවා. ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ බයක් දැනුනේත් නැහැ නැගිටින්න ඕනේ කියලා මතයක් තිබුණේ නැහැ. කොහොම හරි මම මෙතනම ඉන්නවා දින ගණනාවක් ඉන්න පුළුවන්. මම මෙතන ඉන්නවා කියනකොට ආයෙ මම යට උතුරු බලන්දරනවා. මමත් නෑ මෙතනත් නෑ දානෙත් නෑ මොකක්වත් නෑ කවුරු රැවිලා කතා කරනකම් ඒ කියන්නේ අපි මේකට යම් ප්‍රමාණයකට ලෑස්ති ගතියක් හිතේ තිබිලා තියෙනවා. හුඟ දෙනකොට ඔය වෙලාවට කේන්දර බලන්න වෙනවා. සීවි කල් නැති වෙනවා. එහෙම නැත්නම් පිරිත් නූල් ගැට ගන්න වෙනවා. නැත්නම් සෙත් කවි කියන්න වෙනවා. මොකද මේ රහෙන් අයින් වුණා වගේ ආත ගියාත නෑ දැන් පහුගිය දවස්වල චිත්‍රපටයක් ආවේ ඇඩ්‍රස් නෑ කියලා. ওই ඇඩ්‍රස් නැති එක තමයි යෝ වෙන්නේ හදන්නේ. ඇඩ්‍රස් නැති වෙච්චාම මම යතන නම්බුකාර කරගෙන ඉන්න නම්බුඩාම තියෙන කෙනාට හරි බයක් ඇති වෙනවා. බුද්ධ ශාසනයක ඉන්න අපට බුදුරජාණන්සේ කියනවා මැරෙන්න ඉස්සලම මේ ජීවිතේදීම මේක සාංඛා විශයක් දෙන්න පුළුවන්. භාවනා ප්‍රතිපදාන් දෙන්න ඊට පස්සේ මේක අගය කරලා මේක වඩා වර්ධනය කරනවද නැත්නම් මේකට බය වෙලා නැවත මම යගන්නවද කියන එක යෝගාවචරයාගේ පුද්ගලික තීන්දුවක්. කමඨාන් සුද්ධ කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්ට යන්න පුළුවන්. එතන කවදාකවත් කිසිම ආතතියක කිසිම කෙලෙසයක කිසිම දරතයක කිසිම පරිලාහයක ඉන්න බෑ. ඉතින් බෑ මොනවාක්වත් මුකුත් නැති නිසා. ඉතින් නිසා අපි මෙතෙක් කරපු ගෙනාවු මෝහ පටල චක්කල කපල යනවා. මොකක්වත්ම නැහැ. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන නැවත නැවතත් එතෙන් ගිහිල්ලා ඒකත් විඥාන ඨිති අපි ගිය පාර වැඩමුළුවට ගත්ත විඥාන ඨිති කියලා විඥානයේ පිළිටන්න පුළුවන් සමතුලිත අවස්ථාව. විඥාණයට තිප්පලක්. විඥාණයට ලැබුම් පොලක්. ඒක මේ කාම ලෝකේ නෑ. කාම ලෝකෙන් ඈත් වුණාට පස්සේ වෙනවා කිසිම අරමුණක් නැහැ ඇඩ්‍රස් නැහැ නිමිති නැහැ මොකුත් නැහැ හැබැයි එතන යන පාර දන්නවා ආවට පස්සේ දන්නවා ඉතින් කවදා හරි අවශ්‍ය කරලා තියෙන එකේ ඉඳද්දිම ඒක ආඩ්‍ය කරගන්න ඕනේ. ඒක තමන්ගේ ශාසන සම්පත්තිය කරගන්න ඕනේ. ඒක තමන්ගේ ක්ෂණ සම්පත්තිය කරගෙන වැඩි වේලාවක් හිටියොත් ඒ ඉන්න කාලය පුරාවට මුළු ශරීරයේම සුවසේවාවකට වැටෙනවා. මුළු ශරීරයේම සබ්යංගනය කරා වගේ, මසාජ් කරා වගේ, පොඩිදරියෝ කම්මගේ ඔඩොක්කට ගියා වගේ ඇඟ තැතපෙන්න පටන් අරගන්නවා. ඒ නිසා අපි කයට අනුකම්පා මෛත්‍රී කරනවා නම් කයට ওই தત્ත්වේ දීලා පුළුවන් තරම් ඒකේ බී ගන්න ඉඩ අරින්න ඕනේ. ඒකට নিমগ্ন වෙලා ඉන්න උත්සාහ කරන එකයි කරන්න තියෙන්නේ. හැබැයි ඕන හැම වෙලාවෙම යන්න බෑ උතෙන්. එක සැරයක් ගිය කෙනාට නැවත යන්න තියෙන ඉඩ වැඩි. ඒක යෑම සඳහා කුමක් කළ යුතුද? ඒකට යන්න වැඩි වේලාවක් ඒක ඉඳීමෙන් මේ හිතට කයට විශ්‍රාමයක් දෙන්න කෙලෙස් පරිලාහ කෙලෙස් දාහේ නිවාගෙන ඉන්න උත්සාහ කරන එකයි කරන්න ඕනේ. මම මොකද කියලා ඇහුවොත් එතකොට වැඩේ අබිලික්. මට මොකද උනේ කියලා කියන්න බෑ. මොකද මම ආයෙ තහවුරු වෙන්න හදනවා තහවුරු වෙන්න දෙන්න එපා. මම නැතුව ජීවත් වෙන්න පුළුවන්. මාන්නේ නැතුව, දික්ඨිය නැතුව, තෘෂ්ණාව නැතුව ජීවත් වෙන්න පුළුවන් බවට මේ ලකුණක් ලැබිලා තියෙනවා. මේක වැඩි කිරීම සඳහා කුමක් කළේද? ඒ දේ කරන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීමේදී දෙන උත්තරේ. ඒ ස්වාමීන් වහන්සේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේට වන්දනා කරමි. මම පරියංක භාවනාව කරගෙන යෑමේදී හුස්ම රැල්ල ඇතුළට එන සැටි හා පිටව යන සැටි බලා සිටීමේ ටික වේලාවක් යන විටදී හුස්ම ඊටාම සියුම් වී ගියේය. ශරීරය නොදැනෙන තද ගතියක් ලෙසට විය. හුස්ම ඊටා සෙමින් වැටෙන බව දැනුනි. මේ අවස්ථාව පිළිබඳව හා කළ යුතු දේ පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. මේක මේක ඉස්සලා ලියුමෙත් තිබුණා වාඩි වෙලා ඉනකොට මේ යට කෑල්ල නිකන් මෙහෙම ගල්ුණා වගේ වෙනවා. එහෙම නැත්නම් ෆ්‍රීස් වුණා වගේ බර ගති හැල්ලු ගති වැටෙනවා. ඉතින් ඒ වැටෙන වෙලාවේදී ඒ වැටෙන දේ ධාතුන්ගේ භාෂාව වශයෙන් තේරුම් ගත්තොත් මේ පාඨවි ධාතුව ඉස්මතු වෙච්ච වෙලාවට තද ගතිය වැටෙනවා නැත්නම් මෙලෙක් ගතිය වැටෙනවා ආපෝ ගතිය ඉස්මතු වෙච්ච වෙලාවේ වැగిරෙන ගතිය සහ පිඩු කරන ගතිය වැටෙනවා තේජෝ ධාතුව ආපු වෙලාවක හුස්ම සිස ගතිය වැටෙනවා වායෝ ධාතුව ආපුවාම කම්පටි චංචල සහ ධර්ණ ගතිය වැටෙනවා ඉතින් මේ ශරීරයෙන් මේ ධාතු කතා කරන්න පටන් ගත්තාම යෝගාවචරය මේ ශරීරාංග පැත්තක දාලා මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලා බලන එක අපේ ලොකු සංජේ පොතේ ලියලා තියෙන්නේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. එක එක වෙලාවට පට වෙනවා ඒකට ආපෝ එනවා තේජෝ එනවා වායෝ එනවා ආපුවාම උණුසුම් සිසිල් ගතිය කම්පන චංචල ගතිය වලින් එයා ප්‍රකාශයටපත් වෙනවා. එතකොට තමයි දැනගන්න පුළුවන් මේ අස්පනා පිට මම දැන් මෙතන තදකම දකිනවා. අස්පනා පිට මම දැන් මෙතන උණුසුම දකිනවා. අස්පනා පිට මම දැන් මෙතන වැగిරෙන ගතිය දකින්නයි කියලා ඒ ධාතුන්ගේ ක්‍රියාකාරකම දැනගත්තොත් ඒ දැනගන්නවත් එක්කම මම සහ මම නොවේ කියන සීමාව බිඳිලා යනවා. මොකද ධාතු ක්‍රියාකාරීත්වය එළියෙත් වෙනවා පිටත් වෙනවා. එතෙන්ට එනකන් මේ හැම දක්වා මම හැමෙන් පිට බාහිය ඇතුළත අධ්‍යත්ත කියලා ගන්නවා. නමුත් මේ ධාතු ක්‍රියාකාරීත්වයේ බලනකොට පේනවා බාහිර රස්සේ නම් ඇතුළේ සීතලයි. බාහිරේ තද නම් ඇතුළේ ගොරෝසුයි. බාහිරේ ගොරෝසු නම් ඇතුළේ සියුම්. එතකොට අර ඇතුළත පිට දෙක අතර සාපේක්ෂතාවයක් කරා තමයි අපිට මේ ධාතු ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමන්ගේ කයෙන්ම තමයි සිද්ධ වෙන්නේ. අල්ලපු gedara සිද්ධ වෙච්චව හරියන්නේ නැහැ. ඊයේ සිද්ධ වෙච්චව හරියන්නේ නැහැ. වෙන්න තියෙනව හරියන්නේ නැහැ. ඒ වෙලාවේ සිද්ධ වෙන දේ ඉතින් මේකට ජීවිත පරිත්‍යාගය තියෙනවනේ. කාය පරිත්‍යාගය තියෙනවනේ. දැන් මම කකුල ගල්ුණා කියලා ඒක දිහා දිගි දිගටම බලන්න නම් මේක අංශභාගයට එයිද, කොලෙස්ටරෝල්ද, ප්‍රෙෂර්ද, බ්ලයිබිලිස්ද කිය බලන්න බෑ. මේ කයේ තමයි මේක පේන්නේ. ඉතින් ඒ නිසා මේ ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්නේ යෝගාවචරයේ ලොකු පරිත්‍යාගයක් තියෙන්න ඕනේ. අසුවිරු ඥාන තියෙන්න ඕනේ. අස්පනා පිට ඒ ධාතුන් ඇවිල්ලා ක්‍රියා කරන්න ඕනේ. ඒක අනික් වෙලාවටත් වෙනවා. නමුත් අපි ඒක පිළිගන්න ලෑස්ති එක නෙවෙයි තියෙන්නේ. ශරීර ආසාව. එනත ලෙඩක් කියලා බය වෙනවා ඒකට. නමුත් භාවනා කරන්න ගියාට පස්සේ ඒක මතුවෙනකොට ඒක වෙන්නේ අරමුණක හිත තැම්පත් වෙලා යම් ප්‍රමාණයකට සතිය සහ සමාධිය ආවට පස්සේ තමයි යෝග සිද්ධ වෙන්නේ. මේකට බය නැතුව මේ ධාතුන්ගේ භාෂාව තේරුම් ගත්තොත් ඒකත් සංසිඳිලා මොනම දෙයක්වත් නැති தත්ත්වයට යන්න පුළුවන්. ඒ කියන්නේ පැහැදිලිවම එතෙන්ට යනකොට තමන්ගේ කාය පිළිබඳ ආසාව අතහැරලා ජීවිත පිළිබඳ ආසාව අතහැරලා ධර්මාවබෝධය පිණිස ධර්ම කෞරවෙන් ඉදිරිපත් වෙන ගතියක් තියෙනවා. මේ මට්ටමේදී කියන්න තියෙන්නේ මේ යෝගාවචරයා මේ ධාතුන්ගේ භාෂාව තේරුම් ගන්නද තේරුම් ගන්න එකට අනිත් දවසේ ලෑස්තිලා යන්න ගියාට පස්සේ Tamanට තේරෙයි භාවනා කරන කෙනෙක් මේවා දිහා බලන හැටි සාමාන්‍ය කාමභෝගිය බලන හැටි වෙනස්. භාවනා කරන එක නම් මේක හැම වෙලාවෙම ප්‍රතිපදාවේදී වුණාක් සතිය තියෙන බවට ලකුණක් විදිහට තමයි ගන්නෙ. අන්න ඒකට කියන්නේ අපි ලෑස්තිලා යනවායි. ඉතින් අනිත් දවසේ මේකට සූදානම් වෙන්න. එතකොට ඒ බයක් චකිතයක් එනවා වෙනුවට සාදර වෙලා භාවනා ඉදිරියක් බලන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු පිටවන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස මම මෙම වැඩසටහනට මෙන්ම භාවනාවටද ආදුණෙක්මි. මේට පෙර සුළු වශයෙන් භාවනා කර ඇතිමුත් ක්‍රමානුකූලව භාවනා කර නැත. <clears throat> එම නිසා ආනපාන සතිය වැඩිීමේදී ගැටලු කිහිපයක් උද්ගත විය. එහිදී වඩා ප්‍රමුඛ සහ පහසු වන්නේ නාසිකාග්‍රයේ හුස්ම ඇතුල් වීම පිටවීම මෙනෙහි කිරීමද නැතහොත් උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කිරීමද යන්න එක් ගැටලුවකි. ඒ නිසා මේ දෙකෙහිම මගේ සිහිය රැඳෙයි. එකිනෙක පැටලෙයි. එවිට අරමුණ වෙනස් වේ. ඒ නිසා අප වැනි ආධුනිකින්ගේ ප්‍රයෝජනය සහ මූලික පිවිසීම පිළිබඳව නැවත පැහැදිලි විග්‍රහයක් කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ වගේ කට්ටිය මේක පටලවා ගන්න මේකට භාවනාව කියන නම දාපු ගමන් පැටලෙනවා. සතිය පිහිටවීම කියලා ගන්න. පළවෙනි වාක්‍ය තුන හතරම මම භාවනාවට ආධුනිකයි භාවනා කරලා නැහැ. භාවනා කියන වචනේ පොඩ්ඩකට පැත්තකට තියලා සතිය පිහිටලා පිහිටීම සඳහා ආනාපාන පිටිපස්සේ එලවන්නත් එපා. පිම්බි මැක්ලින් පිටිකට එලවන්න යන්නත් එපා. වාඩි වෙලා ශරීරය ආභෝග කරලා මම දැන් වාඩි වෙලා ඉන්නේ කියලා හොඳට හිතින් අරගෙන බලන්න කොච්චර වෙලා මේ ශරීරයට එළඹිලා ඉඳගෙන ඉන්න ඉරියව්වට එළඹ පෙළඹ වාසය කරන්න පුළුවන්ද කියලා ඒ ඇති ඒතකොට 100%ක්ම ලකුණු ලැබිලා ඒ ශරීරයට හිත එළඹිච්චාම ශරීරයේ හිත පෙළඹිච්චාම ඒ ශරීරයේ මොකක් හරි පරිවෘත්තීය ක්‍රියාවක් තේරෙයි මැරිලා නැහැ කියන්නේ කුස්ම ගන්න බව තේරෙයි එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම තේරෙයි දෙකම තියෙනවනම් වඩා හොඳයි කොහොමඩක්ක සතිය පිටලා තියෙන්නේ මේ දෙන්න අතර රණ්ඩුවක් නැහැ දෙකටම කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා ඔය ලංකාවට ඉස්සල්ලාම ওই මහසි ක්‍රමයේ ආවට පස්සේ ලංකාවේ ඉන්න අපේ අතිපණ්ඩිත ගොල්ල හරියට බණින පටන් ගත්තා ඒක. කොහොම එකක් ත්‍රිපිටකේ නෑ මේ අලුත් දේවල් මේ බුරුම භාවනා ක්‍රම මොකටද අපට අපි ළඟ තමයි සකල සිරිම්පි ශ්‍රී ලංකාව තමයි බඩු තියෙන්නේ අපි ළඟ තමයි ධර්මයේ තියෙන්නේ මොකටද මේ පිම්බීම හැකිලිමක් කියලා. ඉතින් ඊට පස්සේ දිග්ග ගණදිනුවක් ගියා ඔය බුද්දිස් ෆෝරම් එකේ ලොක්කෝ ඉංග්‍රීසි බුද්ධඝම් කාර්යෝ. හොඳ වෙලාවට ඒක දැන් පළ කරලා තියෙනවා. ඉංග්‍රීසියෙන් පළ කරලා තියෙනවා. ඉතින් මහජීසාඩු සම්සංශය සඳහන් කරන මේ හුස්ම කැත්තත් පිම්බීම හැකිලිම කැත්තත් දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව. දෙකෙන් කොයි එකේ තිබ්බත් ඇති. දෙකම තියෙනවා වඩා හොඳයි. ඒ නිසා සතිය පිහිටවීම කියන තේමාව යටතේ ඔක බැලුවනම් ওই ප්‍රශ්න ලියපෙකනව රචනය සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට රචනා කරાવી. මේ භාවනා කරනවා කියන එක ගත්තකම විශාල වගකීමක් බාහිර දුරත්වයක් ඔලුවට එනවා නේද? සතිය පිහිටුම කියලා ගන්න. ඒතර සතිය පිහිටවන කයි. මම ඉඳගෙන ඉන්න කයි සතිය පිහිටන. කොහොම සතිය පිහිටන්නේ? මම හිටගෙන වෙන බව දන්නවනේ. මම ඇවිදිමින් වෙන බව දන්නවනේ. මම නිදාගන්න වෙන බව දන්නවනේ. ඉඳගෙන ඉන්නව දන්නවගේ ඒකට කියනවා අපි ශරීරේ පල්ලංකම් ආභුජිත්වා පළඟ බඳ ආභෝග කරනවා මම ඉඳගෙන ඉන්නේ. එච්චරයි. ඕක තමයි සතිපට්ඨානේ මුල. ඕක තමයි සතිපට්ඨානේ මැද. ඕක තමයි සතිපට්ඨානේ අග. ඒ අතරමැද හම්බෙයි වානපනේ හම්බෙයි පිම්බි මැගිලි හම්බෙයි සත්තු නලියනා වගේ දැනේ වහිනා වගේ තේරෙයි ඉදිකටු දුවනා වගේ තේරෙයි මස් පිටු නටනවා තේ ඔක්කොම වාසියට ගන්න ඒ ඔක්කොගෙම කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එකනේ ඒ නිසා මේ භාවනා කියන වචනේ වෙනුවට සතිය පිහිටවීම කියන වචනේ ගත්තා නම් අපි නිස්සන්වනේ දෙන එකම පණ්ඩි උච්චරයි වෙන මොකක්වත් නැහැ. පළවෙනියෙන්ම කියන්නේ උපදෙස් දෙනකොට මේක සතිය පිහිටවීම පිළිබඳ වැඩමුළුවක් මිස භාවනා වැඩමුළු කියන එක මොකද්දෝ පටලවිලා. සතිය පිහිටෙන එක භාවනාවද කියලා මේක වෙනම අපි මාතෘකාවක් තියෙන අපි මෙහෙදි උගන්වන්නේ සතිය පිහිටීම. ඉතින් ඒකට හොඳ වෙලාවට ਸਰවචන්සේ සතිපට්ඨාන කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. අතිපට්ඨාන කියන භාවනාව තමයි. නමුත් අර සතිය කියන වචනේ විතරක් හිත දාපු ගමන් අපිට හැකියාවක් ඇවිල්ලා තියෙනවා අබෞද්ධ කෙනෙකුටත් ගිහිල්ලා කරලා බලන්න කියන්නේ. ඒකට බෞද්ධම වෙන්න ඕනේ නැහැ. සීල් කඩාගත්ත කෙනෙකුටත් කියලායි කරලා බලන්න. භාවනා කරනකොට නම් අපි කියන්නේ මේ ඒ තීල සමාධි ප්‍රඥා ක්‍රමයකට යන්න කිය නෑ සතිය පිටවන්න සිල් නැති උනට ප්‍රශ්නයක් නෑ හැබැයි ටික කාලයක් යනකොට ඒ අනිවාර්යයෙන්ම සීලයට නැඹුරු වීමක් වෙනවා. ඒක නිසා මම මෙහෙම නිදර්ශනයක් කියන්නම්. මේ කාරණා වෙහිත්වා දෙන්න මම වැලිකඩ හිරගෙදරට ගියා. ගියාට පස්සේ මේටඩි පොඩි ශාලාවක්. ඒක ඒගොල්ලෝම හදාගත්ත ශාලාවක් හිතේ කඳුරේ රැඳවියන්. 114ක් දකෝද පිටිට හිටියා පිරිමි අය ඔක්කොම මරණ මරණ දඬනේ නියමිච්චයි. පිරිමි. හැබැයි මූණවල ටික ඕගොල්ලන්ට වැඩිය හරිම ලස්සනයි. ඔය වගේ හොම්බෙන් ගිහිලා මූණ අට වෙලා නැහැ හරිම සිරියාගන්තයි. හිතා ගන්න බෑ. හිරගෙදර ඉන්න කට්ටියක් කියලා. ඒ තරම්ම හරියටම සාදු සාදු සාදු. අනම්මන මොකුත් නැහැ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ට ඇත්තනම භාවනා පන්ති කරලා තිබුණා මාත් ගියා. ගිහිල්ලා එක දවසක වැඩ පිළිලා. පිළිවෙලලා උදේ වරුවේ මේ 10 10 දාලා අපේ ගිය කට්ටියක් දාලා සක්මන් කෙරෙව්වා. ඊට පස්සේ වාඩි කෙරෙව්වා. ඊට පස්සේ කර්මස්ථාන සුද්ධ කරන වෙලාවේදී මේ වගේ සමහර වෙලට ලස්සන ප්‍රශ්න අහලා තිබුණා සක්මන ගැන. එක්කෙනෙක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපිට කියනවලු මේ සීලෙ තිබුණ නැතුනට කමන්නේ භාවනා කරන්න කියලා ඔබ වහන්සේ නම් කෙලින්ම කියලා නැතුව කියලා ඇතිලු. හැබැයි මං කවදාවත් විශ්වාස කරේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි මිනිමරුවෝ අපිට මරණ චන්තරයේ චෝදනාව ඇවිල්ලා තියෙනවා. මරණ දඬුවම නියමෙලිච්ච කට්ටිය. මං අද සක්මන්ට ගියා ස්වාමීන් වහන්සේ සක්මන්ට ගිහිල්ලා මේ එක පියවරක් වමේ ඉඳලා දකුණට සතිය පවත්ිනකොට මට තේරුණාලු වමේ තිබුණ සතිය දකුණට ගියා කියන්නේ සතිය පැවැත්මක් කියලා. ඊට පස්සේ දකුණ තිබුණ පය වමට එනකොට මේ සතිය පවත්වන්න පුළුවන්. පියවර හතරක් යනකොට වම දකුණ වම දකුණ ඇඟ රෝමෝත් ගමනේ වුණා යුවා මේක නේ මේ සතිය පිහිටුණා කියන්නේ පස්වෙනි පියවරට සතිය යවන්න ඉස්සර වෙලා පූර්ණ සතියේ මට ඔබ වහන්සේ පිළිබඳ ස්තුතියක් මතු වුණා මම මේක අද ධර්ම සාකච්ඡාවේදී කතා කරනවා කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ එතකොට නම් තේරුණා කිව්වා සීල නැති වුණාට සතිය වඩන්න පුළුවන් කියන එක. හැබැයි මම ඔබ වහන්සේට ප්‍රකාශ කරනවා ඊට පස්සේ අපි ආයේ gedera යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ gedera කියන්නේ තවත් හිරයක්. මේ විදිහට භාවනා කරන්න පුළුවන් තැනකට මම යනවා. මොකද මට දැන් විශ්වාසයක් තියෙනවා. මේ විදිහට ගියොත් සීලවන්ත ජීවිතයක් ගත කරලා මේ සතිය වඩන්න පුළුවන් කියලා. ඒක නිසා වමේ තිබුණ එක දකුණට ගෙනියන්න, දකුණ තියෙන වමට ගෙනියන්න ඊවර හතරක් පහක් යනකොට තේරෙනවා. දී යටින් ගින්දර ගෙනියන්න වගේ, කඹේ ඇවිදින්න වගේ ආස්වාද ප්‍රසාද රැලි හතරක් පහක් බලන්න. ඒ අතරමැද බිම්බීම හැකිලිම වෙනවා ඒක බලන්න. මේ දෙක ගැටුමක් ඇති කරගන්න එපා. මම මෙතන ඉන්නවා කියන එක භාවනා කියන වචනේ පැත්තක දාලා සතිය කියන වචනේ විස්තර කරන්න ගියා නම් අපි කොහොටම සතුට වෙන්න අපි බලන්නේ අනේ උනට මට භාවනා කරන්න බෑනේ මට බද්ද පරියන්කේ ඉන්න බෑනේ මට පැයකමාරක් ඉන්න බෑනේ මට දිබ්බ චක්ක පහල උනේ නෑනේ මට දිබ්බ සෝත ඥානෙ පහල උනේ නෑනේ මට උඩින් යන්න බෑනේ මට අනුන්ගේ හිත් කියවන්න බෑනේ කියලා මේ කවුදෝ දාපු එකක් ඔළුවේ දාගෙන මේ සරල සති පැවැත්වීම අඩුපාඩු කරගෙන තියෙනවා නැත්නම් ඒව අව탁සීරු කරගෙන තියෙනවා ඒ නිසා මම කියනවා මේ ලියපෙකනට හිතත් මේ මේ රචනෙම ලියපත් කරන ප්‍රශ්නේ වශයෙන් සතිය කියන එක ඉස්සරහින් තියලා එතකොට අපිට සතුට වෙන තියෙන ඊට වැඩි ඒ මොකද සතිය කියන එක මොනම කෙනෙක්වත් අධිකාරී ශක්තියක නැහැ කාටවත් දෙන්න බෑ කාටවත් හොරකම් කරන්න බෑ සතිය හරහා බලන්න එතකොට අපිට බුදුහාමුදුරන්ට කිට්ටු වෙන්න ලේසි. ඒ නිසා භාවනා කියන වචනේ මිනෝට සතිය දාලා සතිය කියන ආකල්පේ ප්‍රශ්න තියා බලන්න කියන එක විතරයි මම මේකට පිළිතුරක් වශයෙන් සඳහන් කරන්න කැමති නමස්කාර කරමි. නමස්කාර වේවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනපානසති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස දෙස සතිය පිහිටවද්දී වාර 7-8ක් වැනි අවස්ථාවක් වන විට හිසෙහි තද වේදනාවක් දැනේ. එය වේදනාවක් යයි හැඳිනගත් විට එම වේදනාව නැති වී යයි. දිගටම ආස්වාස ප්‍රාස්වාස දෙස බලා සිටිද්දී විවිධ වර්ණ ආලෝක සහ බියකරු නොවන රූප පෙනෙන්නට ගනී. ඒටද හිත නොයදා ආස්වාස ප්‍රාස්වාස අරමුණෙහි සිත තැබුව විට සිරස තද ගතියකින් නොසෙල්වේ තිබෙන අතර සමහර අවස්ථාවලදී ඉදිරියට පසුපසට ආදී විසිවෙන බවක්ද දැනේ. ස්වාමින් වහන්ස තද හිස්සේ වේදනාවක් දැනෙන නිසා ඒ ගැනත් වේදනාව දැනෙන විට වේදනාව අරමුණු කිරීම වරදක්ද යන්නත් දැන ගැනීමට උපදෙසක් දෙනසේක්වා. තෙරුවන් සරණයි. එලිපෙකන දතු උසරනවා නම් අපිට පුළුවන් මේ කායිකාගේ සැකදුරුවේ පිනිස හරස් ප්‍රශ්න අහලා ධර්ම සාකච්ඡාවට යොමු කරන්න. දීපකන කැමතිද මේ පෙනී හිටින්? ආ මෑණි කෙනෙක් ආවුනේ. මයික් එක මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. තමන් අර විදියට මූල කර්මත්තානේ හිත පවතිනකොට ඊසේකක්කමක් එනවා. එහෙම නැත්නම් මේ වගේ යම් යම් අශීරුතා බලාපොරොත්තු වෙන්නේ නැත්ත් කියලා මං කියන්නේ. මේ පැමිණිච්ච දේවල් සතිය ඇති නිසා තමන්ට ලැබිච්ච ලාභයක්ද නැත්නම් සතිය පැවැත්වීමට සම්පතන්ත ඇති වෙච්ච අරියාදුවද? සම්හංශ සතිය නිසා ඇති වෙච්ච ලාභයක් කියලා හිතෙනවා වේදනාව දැනෙනකොට ඒක වේදනාවක් කියලා අරමුණු කරනකොට වේදනාව නැති වෙලා යනවා ඒක නිසා. ඒක අපිට ලැබිච්ච ලාභයක්. ඒ නිසා සතිය පිහිටවපු ගමන් මේ කයේ අපි කවදාකවත් බලාපොරොත්තු වෙච්ච නැති විලෝපන වගේක් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් භාවනා නොකරපු එක්කනා හෝ පොත බලපු එක්කනා කියනවා භාවනා කරනකොට එහෙම වෙනව නැති මොකද්ද භාවනාවේ දුක නැති වෙනවා කියලා කියන්නේ ඉන්දියන් දුක වැඩිවීමක් නේ කරන්නේ. එහෙනම් මොකටද භාවනා කරන්නේ කියලා. නමුත් භාවනා කරපු එක්කනා දන්නවා කයේ හිත නැති තාක්කල් අතීත අනාගතේ හිත තියෙන තාක්කල් ඕ මොනක්වත් දැනෙන්නේ භාවනාවට ගිහිල්ලා සතියට ඇවිල්ලා වර්තමානයේ හිත ආපු ගමන් මේකයි පුදුමාකාර දේවල් වැටෙනවා. කවදා හෝ කමඨාන සුද්ධ වෙලා මේ මතුවෙන්නේ භාවනාවේ සතිය නිසා. මේ කයේ හිත පිහිටපු නිසා. අපේ ලොකු ශාන්ච මතක් කරුවේ තමන්ගේ ඉඳුරන් ප්‍රනීත වෙච්ච නිසා. එහෙ නැත්නම් සතිය හොන්තට කර්මන්නේ වෙච්ච නිසා. මේ පුංචි පුංචි වේදනා පව දැනෙන්න පටන් ගන්නවා කියලා බැලුවොත් අටුවාචාරින් වහන්සේ පව පිළිගන්නවා එකම වේදනාවක්වත් දරන්න බැරි මට්ටමට යන්නේ නැහැ. ඒව අමතයි. ඒ වේදනා ටික අමර වේදනා හිතාගත්තේ නැහැ. නමුත් එතකොට තේිනවා මේ වේදනා තියේදී මගේ දෙවෙනි ප්‍රශ්නේ එකයි. මේ වේදනා තියේදී තමයි හුස්ම ගන්න බව දැක ගන්න පුළුවන්. එහේ සෝනහස. එච්චරයි. ඒ කියන්නේ පාරේ දිගට මිනිස්සු දඟලන හැමතැනම. නමුත් Tamanට යන්න පාර තියෙනවා නම් සෙනක පාරේ හිටියාට අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කිව්වොත් අපි යන වෙලාවේ කාටවත් ඉන්න බෑ පාරේ අයින් කරන්න අපි රජපෞලෙන් නම් එහෙම වෙයි. පොලිසියෙන් එස්කෝට් එකක් දුන්නොත් වෙයි. නපුත් අපි නිකම්ම නිකන් සිරිපිටිස්ලානේ අපි පාට බැසයි කියලා. මිනිස්සු අයින් වෙන්නේ නැහැ. අපි කිව්වොත් එමෙයි මේ තමුසල පාට බැස්සි කියලා ඒ මිනිස්සු තමුසෙ මොකට දාවේ කියලා. අර ගිය පාර ගියාට පස්සේ එංගලන්තදී ට්‍රැෆික් ජෑම් එක යනකොට මෛත්‍රී කියන කැපකාරයා කියනවා අපි යන දවසේම ලුමුත් පාරට බැහැලා තියෙනවා. අලි කරදරයක්ලු. නෑ අපි පාරට බැස්ස නැසතුම් පාරේ ඉන්නවා. අපි හිතන්නේ මේ අපි වාට බැස්ස දවසේ අනික් පිරිසොයිලා කරදර කරනවා කියලා. ඒ නිසා මේ චිත්ත වීදිය තුල වාහන ගොඩක් යනවා. වේදනා යනවා, ශබ්ද යනවා, හිතවිලි යනවා, ආනපාන යනවා, පිම්බීම හැකිලිම යනවා. ඒ කොයි එක තිබ්බත් සතියට යන්න පාර සතියට ඉඩ තියෙනවා. ඒක නිසා තුන්වෙනි ප්‍රශ්නේ කිසියම් බාධාවක් නැතුව මූල කර්මස්ථානයේ හිත පවත්නකොට තියෙන සතියත් ওই කරදර බාධා තියේදී යාම බේරගෙන යන්තම් කොහොම හරි දාගෙන පවත්න සතියත් ගත්තොත් මේ සති જાති දෙකෙන් වඩා කාර්යක්ෂම සතිය කුසලතාවේ යුක්ත සතිය කොයි එකද කියලා අහුවොත් මොකද්ද උත්තරේ දෙන්නේ? සොනහස වේදනාව දැනෙනකොට චුට්ටක් ඒක දැනෙනකොට පුංචි පසුබැහැීමක් වගේ වෙනවා වගේ දැනෙනවා. නමුත් නැවතත් යථා තත්ත්වයටපත් වෙනවා කියලා දැනෙනවා. ඔය ඉස්සරහට සුද්ධ වෙලා ගියොත් පේනවා වේදනාව තිබුණට අරමුණ දිහා බලන්න පුළුවන් ගතියට බාධාවක් ඉන්නේ නැහැ. සතියට බාධාවක් ඉන්නේ නැහැ. එතකොට මතක තියානින්න බාධා මැද පවත්තන සතිය වඩා කාර්යක්ෂමයි. වඩා කුසලතාවකින් යුක්තයි බාධාවක් නැතුව පවත්තන සතියට වැඩිය. හැබැයි මේක සමත මම මේ කතා කරන්නේ විපස්සනාට බරව. සාමාන්‍ය සමත පැත්තෙන් කියන කියන්නේ බාධා නැතුව හරියට මේ අරමුණෙහිම හිත පවත්වන සමත සමාධිය කියලා කියනවා. නැත්නම් සමත සතියේ මේ කාර්යක්ෂම භාවය. විපස්සනා සතියේදී බාධා තියෙනවා. බාධා තිබුණාට තමයි සතිය පාවා දෙන්නෙත් නෑ, අරමුණ පාවා දෙන්නෙත් නෑ. බලාගෙන යනකොට බාධා වල තියෙන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. Tamande යන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. එහෙම නැතුව එහෙම හැකියාවක් නැත්තම් ගිහියෙකුට කවදාකවත් භාවනා කරන්න හම්බ වෙන්නේ නෑ. මොකද ගියේ කිව්වම নানা ප්‍රකාර දේවල් ඔලුවට එනවා වගකීම් යුතුයකම් රස්සාවල් අරීමේ ගොඩක්. ඒ තියෙද්දි අවශ්‍ය නම් වැඩි වේලාවක් අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය නිසා තමයි අද වටහිර ලෝකෙට බුද්ධහම ගිහිල්ලා තියෙන්නේ. මේ মালටි ටාස්කින් කරද්දී කාර්යක්ෂම ජීවිත ගත කරද්දී සතිය පවත්වන්න පුළුවන්. ඒ නිසා අපි ඒවා එනකොට මතක තියාගන්න ඕනේ හොඳට කමටහන සුද්ධ කරන ලෑස්ති මනසකින් යන්න. එහෙම ඔළුවේ තද ගතිය ආවත්, වේදනාව ආවත් ඒ වගේ සම්පූර්ණ පාර අවුරු අවුරන්නේ නැහැ. ඇහිදල් තියෙනවා ඒක අස්සෙන් ඒ අනුව සත්‍ය පවත්වන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙන්න මේකට සූදානම් මනසෙන් යනවනම් දවසින් දවස දවසින් දවස ජීවිතේ මතුවෙන ප්‍රශ්නවලදී පිළිතුරු හොයාගන්න පුළුවන් හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රශ්න තුනටම ඔය මං අහපු ප්‍රශ්න තුනම Taman නිතරම අහන්න ඉගෙන ගන්න ඕනේ. භාවනාවේදී ප්‍රශ්නයක් ආපු වෙලාවේදී අහලා බලන්න. එතකොට පුදුම ධෛර්යයක් එනවා. මගේ සතිය බාධා තිබුණත් අරමුණ පාවා දෙන්නේ අරමුණ නැවත හමු කර ගැනීමේ හැකියාව බලන්න සූර වෙනවා දක්ෂ වෙනවා එතකොට කවදා හරි මේක කියනකොට නම් බය වෙයි කවදාදී මරණ වේදනාව තියෙද්දි සතිය පාත්තන්න පුළුවන් වුණාට පස්සෙන් දවසේ කියනවා සෝවන් වෙන්නේ මරණ වේදනාව වගේ වේදනාවක් ඇවිල්ලා තියෙද්දි භාවනා පාව දෙන්නේ නැතුව සතිය පවත්තවට පස්සේ තමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ අමෘතයට යන්න පුළුවන් වෙන්නේ මූර්තය හරහා. මරණ වේදනාව තියේදී ඒ ඒතියේදී සතිය පවත්වන්න පුළුවන් තැනට යනකම් අපි සංඛාර උපේක්ඛා මට්ටමට යනකම් දිනු කරනවා. දිනු කරන පාරේ තියෙන ওই පුංචි අභ්‍යාසයක් තමයි ඔය. ඔළුව තද වෙන ගතිය, බර ගතිය, කකුලේ අතේ පයේ දැනෙන පොඩි පොඩි අක්‍රමිකතා. ඒතියේදී සතිය පවත්වන එකයි කල යුත්තේ තමයි. ඒක තමයි කිටි උත්තරේ මේ ප්‍රශ්න දෙන්න තියෙන්නේ. හොඳයි. මෙවැනි වැඩමුළු <clears throat> දෙකකට සහභාගී වී ඇත. පළමුව පාද නමස්කාර කරමි. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාවේදී පළමුව සිටගෙන සිටින ඉරියව්ව දෙස සතියෙන් බලා සිටියා. <clears throat> ඉන්පසු ඇවිදින බව දැන මළුවේ එක් කෙළවරක් සක්මන් කරද්දීම එක්වරක් සක්මන් කරද්දීම මෙහා කොනේ සිට එහා කොනේ කෙනෙකු සක්මන දෙස බලා සිටින්නාසේ සක්මන් වන බව දැනුණා. ඒ ආයත් ඒ වාක්‍ය. ආයත් ඒ වාක්‍ය කියන. ඉන්පසු ඇවිදින බව දැන මළුවේ එක්වරක් සක්මන් කරද්දීම එහා මෙහා කොනේ සිට එහා කොන කොනේ කෙනෙකු සක්මන දෙස බලා සිටින්නාසේ සක්මන් වන බව දැනුණා. ඒ ස්වභාවයත් පොඩි වේලාවකින් සිතින් ගිලිහි විවේක ස්වභාවයෙන් පැය අවසන් වන තුරු සක්මන් කළා. ගෞරවනීය ස්වාමින්වහන්ස විවේක ස්වභාවයෙන් සක්මන් කළත් ඉඳ හිට සිටිවිලිත් ආවා. ඒවා මොනවාද කියා මතක නැහැ. ඒ වෙලාවේම අමතක වෙනවා. ඒ සිටිවිලි සියුම් වශයෙන් දැනුණු බවද මතකයි. අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් කාරුණිකව පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ආනපන ආනාපාන සති භාවනාවේදී පළමුව හිඳගෙන සිටින ඉරියව්ව දෙස බලා සිටියා. එවිට සියුම් ලෙසත් තිරස් අතට වේගයක් පැද්දෙමින් තිබෙන බව දැනුණා. එදෙස සිත යොමා සිටිද්දී විනාඩි පහකින් පමණ කිසිවක් නොදැනී බලා සිටියා. ඉඳහිට සියුම් ලෙස සිතවිලි ආවත් ඒවත් ඒ ඒ වෙලාවෙම අමතක වුණා. පරයන්ක භාවනාවේදී මුල් විනාඩි 20ක් පමණ විවේක ස්වභාවයෙන් සිටෙදීම නිින්ද ගියාක් මෙන් දැනි එකවරම ගැස්සී නැවත විවේක ස්වභාවයටම අවදි වුණා. මෙසේ කීපවරක් සිදුවිය. දිගටම සතියෙන් බලා සිටිනා විට ඒ ස්වභාවය මගහැරී පැය අවසන් වනතුරුම විවේකයෙන් සතියෙන් සිටියා. අනෙකුත් අවස්ථාවලදීද සක්මනේ සක්මනේදීත් පරියංකේදීත් මෙන් විවේක ස්වභාවය සිතට දැනුණා. වෙනදා තරම් සිතවිලි එන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින්වහන්ස භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අපට මේ කරන්නා උපකාරය ඔබ වහන්සේට මේ භවයේදීම සසර දුකෙන් අත මිදීමට උපකාරයක්ම පාරමී ධර්මතාවයක්ම වේවා තෙරුවන් සරණයි. මේ වගේ මේ භාවනාදී ලැබෙන මේ අත්දැකීමට මෙහෙම වචන දෙකක් සරුවත් chance පාවිච්චි කරනවා. එකක් තමයි පරතෝ සංකල්පය කියලා Taman දිහාම පිට ඉඳලා බලන්නසේ පිට කෙනෙක් වගේ පේන්න පටන් ගන්නවා. හරියට සක්මන් කරන කෙළවරට යහපැත්තේ වීඩියෝ කැමරාවක් හයි කරලා තියෙනවා. මම එහා පැත්තට යනවා, අපව මේ පැත්තට යනවා, අපව මේ පැත්තට යනවා, අපව මේ පැත්තට යනවා. පස්සේ අර වීඩියෝ කැමරාවේ ක්ලිප් එක බැලුවාම තමන්ම සක්මන් කරපැඩි පේනවා. අන්න ඒ වගේ නිකන් නෑ කන්නඩිය කයි කරලා කන්නඩි ඉස්සලා සක්මන් කරනවා වගේ තමන් දිහාම පිට කෙනෙක් විදිහට බලනවා. අජ්ජත් බහිද්දා කියන දෘෂ්ටි කෝණ දෙක භවනාදි තේරෙන පටන් ගන්නවා. සක්මනේදී විතරනේ පරියන්කෙත් තේරෙනවා. දෙක තමයි ඒ භාවනාවට වැර යොදන වෙලාවේදී භාවනාව විතක්ක කරන වෙලාවේදී මෙනෙහි කරන වෙලාවේදී ඒක උරුට්ටුවක් තියෙන. ඒක කොහොම හරි ඒක පියවරක් සක්පන කරපෙක දෙකක් තුනක් හතරක් යනම කරගෙන කරගෙන ගියාට පස්සේ ඒ රණ්ඩුව නැතුව අනායාසයෙන් සක්මන වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා විවේක නිශ්චිතං කියලා. ඒකන මේ වචනේ පාවිච්චිලාම තියෙනවා. ඔය උජ්ජංග මට්ටමට වැඩි වෙනාට පස්සේ ඉන්ද්‍රිය ධර්ම සති සම්බොජ්ජංගම් කෝ භික්කවේ භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිනිස්සග්ගානුපස්සී කියලා සතිය වැඩෙනවා නැත්නම් සක්මණේදී හෝ පරියන්කේදී කොහොම විවේකීව ඒක නිකන් මේ රණ්ඩු හරුවලක් නැහැ. ඒක තමයි භාවිතා කරනවා කියන්නේ නැවත නැවත එකම දේ කරනකොට අපි සිංහලෙන් කියන එකට අනායාසයෙන් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ඉස්ලාම බයිසිකල් අපදින්න ගත්ත කෙනෙකුට පුස් බයිසිකල් එකක්. ඒක බයිසිකල් කෙලින් තියාගෙන ගොඩ වෙලා වැටෙන්නේ නැතුව යන්න ගොඩක් කල් යනවා. ඉතින් එතකන් අපි කරන්නේ කාට හරි බයිසිකල් හයියෙන් අල්ලගෙන ඉන්න කියලා ගොඩ වෙලා තල්ලු කරගෙන යන්න කියනවා අපිට මේ සමබර භාවයේ ගන්න. හොඳට පුරුදු වුණාට පස්සේ දුවගෙන යන ගමන් බයිසිකල් උඩ පැනලා සම්බර භාවය ගන්න පුළුවන්. එතකොට හොඳට බයිසිකල් එක හුරුයි. එතකොට කියනවා විවේක නිසිතව බයිසිකල් එක පදින වෙලාව කියලා. ඉතින් ඒකට හොඳ විහිළු කතාවක් තියෙනවා. ඔය විවේක නිසිතන් කියනවා සියදොරිස් අවුරුදු 55 විතර වෙනකොට මේ කම්පැනිෙන් කිව්වලු බයිසිකලයක් ගන්නවා නම් දෙන්නේ කසම් කරපුවම බයිසිකලක් දෙනවා කියලා. ඉතින් මිනිස්සුන්ට ලොකු දෙයක්ලු පස්සේ බයිසිකලයක් ගත්තා. ගත්තා මොකද පදින්න බැරිලු. මිනිහා යණ යන තැන බයිසිකල තල්ලු කරන යනලු කවුරු හරි දැකපම කියනලු අනේ මචං පොඩ්ඩ මේක අල්ලපන් මට ගොඩ වෙන්න කියලා. ඉතින් අල්ලලා ගොඩ වෙනකොට සෑහෙන වෙලාවක් කරනලු මේ වයසක මිනිස්සුන්ට බයිසිකල පුරුදු කරන්නේ. ඔහොමම ඉන්න වෙලාවක මිනිස්සයාගේ පවුලට බබෙක් හම් වෙන්න කලබලයක් වෙලා පවුල කිව්වලු ගිහිල්ලා මේ වින්න බෝම්බාන ගන්න කියලා. ඉතින් මිනිහා ඒත් ගියේ බයිසිකල් එක අරගන්නලු. ගියාට මේක අරගෙන දූවනවලු දැන් පාර දිගේ වින්න බෝම්බාලා ගෙදර. එහා පැත්තේ යන මිනිස්සුගල සීදුසයි කොහෙද යන්නේ කියලා වලු. පිස්සු කතා කරනවා මෙලා කතා කරගෙන ඉන්න බෑ හදිස්සියක් බා. මොකද මොකද කියලා වලු. ඌ කී කියා ඉන්න බෑ මිනිස්සුන්ට මම මේ හදිසි ගමනක් යනවා කිව්වා. ඇයි කියලා වලු. අවශ්‍ය පාරෙන් බැලනකොට ඉස්කෝලු මේ නුනට බබෙක් හම්බේ. ඉන්නුම නැගලා බලනකො යකෝක නගින්න ගියා වෙලා යනවනේ ඒකයි තල්ලු කරගෙන දුවන්නේ කියලා. ඒ වයිසිල් අරගෙන තල්ලු කරන දූවන අපේ බුද්ධඝම කාර්යය තොච්චරයි. බුද්ධඝම අරගෙන දූවන එක තියන්නත් බෑ. නගින්න දන්නෙත් නෑ. ත්‍රිපිටකේ ඔක්කොම දන්නවා. එකක ක්‍රියාත්මක කවුරු ඇහුවොත් මොකද්ද මචං ඉතින් මේක තමයි බුද්ධ ධර්ම කියන්නේ. ඉතින් නැගලබල පිස්සු යකෝ ඔක නගෙන්න කියන වෙලා <laughs> වෙලා යනවනේ අරගෙන දුවන. ඔය PhD කාර්යෝ යුනිවර්සිටි වල ඉන්න බයියෝ අපේ සේරම එකයි. එක එක්කත් නැගලා බයිසිකලෙක පදින්න දන්නේ නැහැ. තියලා යන්නත් බෑ. කවදා හරි ඉතින් බයිසිකල් එක විවේකීව නැග දැකපු ගමන් නැගලා දුවන දුවන ගමන් තල්ලු කරන ගිල නැගලා යන්න පුළුවන් එතන කියන විවේක නිසා. ඒ තරමට සතිය පුරුදු කරන්න. මේ බොජ්ජංග මට්ටමට යනකොට සතිය කනකොට එනකොට යනකොට අතට මනකොට අත දිගානකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට වැසිකිලි කැසිකිලි කරනකොට සෑම ඉරියව්වක්ම සරුවචනසේ කොච්චර කරුණා මෛත්‍රිය තියනවද කියලා බලන්න උච්චාරපස්සාව කම්මේ සම්පජානකාරී යෝති කියලා මූත්‍රා කරනකොටත් අසුචි පහ කරනකොටත් සත්‍යමත් වෙන්නයි කියලා තියෙනවා. වැසිකිළියටම ගෙනියලා තිනවා භාවනාව. ඉතින් ඒ කියන්නේ හැම වැඩකදීම ගන්න ඕනේ ඒක තේරෙන්නේ ආස්වාස් ප්‍රසවාස කරනකොට පිට කෙනෙක් දිහා බලනවා වගේ. සක්මන් කරනකොට තමන්ම දිහා පිට කෙනෙක් බලනවා වගේ ඒකට කියනවා පරතෝ සංකල්පය කියලා. මේ අනත්ත් සංකල්පේ පේන ආකාර පහක් සරුවචන්සේ දේශනා කරලා තියෙනවා. අනත්තතෝ තුච්චරෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ. තමන්ම පේන්න පටන් ගන්නවා පිට කෙනෙක් දිහා බලනවා. හරීම විවේකයි ඒ වෙලාවේ. මැරෙනව නැතුව මැරනවා. තමන් මේ කටයුතු කරනවා තමන්ටම පේනවා අනුන් කෙනෙක් කරනවා වගේ. ඉතින් ගොඩාක් ඒක දැනෙන්නේ මේ සක්මනේ කියලා මට හිතෙනවා. සක්මනේදී හොඳට සක්මන සිද්ධ වෙනවා අනායාසයෙන් සිද්ධ වෙනවා. එතකොට තමයි අපි කියන්නේ රිලැක්ස් වෙනවා කියලා. එතකොට තමයි අපි කියන්නේ අසහනෙ දුර වෙනවා කියලා. එතකොට තමයි අපි කියන්නේ ආතතිය අඩු වෙනවායි කියලා. ඉතින් ඒ නිසා අපි කොච්චර කාලයක් සක්මන හුරු කරන්න වෙයිද? ඔය කියන විවේක නිසිත විරාග නිසිතව ගන්න. හැබැයි මේ ලැබිලා තියෙනවනම් මේ වගේ ඒ කියන්නේ හොඳට පෙරහුරු කරපු භාවිත මනසක ලකුණු. ඒ නිසා ඒක පුළුවන් තරම් අනායාසයෙන්ම වෙනකන් හැම ජීවිතේ කෘත්‍යයකටම ඒක විහිදෙන විහිදලා යනකම් භාවනා කරන්න. එතකොට හොඳ විවේකීව බලන්න හුස්ම ගන්නවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ මොකද්ද කියලා අම්මා තමන්ගේ පළවෙනි දරුවා ඇවිදිනකොට ඒක දිහා බලා ඉන්නවා වගේ. තමන්ගේ කුළුඳුලේ දරුවා හතයි හතයි කියලා ඇවිදිනකොට බලා ඉන්නා වගේ තමනුත් සතිය කඩා ගන්න නැතුව පියවර හත අටක් ඇවිදින හැටි ওই විදිහට බලන්න පුළුවන් නම් මැරිලා ඉපදුනා වගේ ජීවිතේ ලොකු තිරියම් භාවයකට අලුත් භාවයකට එනවා. ඒක නිසා මේක හොඳයි. මේ විදිහටම උනන්දු වෙලා දිනු කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. වන්දනීය පෝජනීය ගරුතර ස්වාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 22 වෙනි දින පැවැත්වූ සමුහ භාවනා මොහොත අස්වාස ප්‍රස්වාස ක්‍රමයෙන් නොදැනීම යම් කාලයක් ඒ මොහොත තුල රැඳී සිටියා. කයෙහි වම් කොටස දෙසට නො කාලයක් කයෙහි වම් කොටස දෙසට සුළු කාලයක් බර වී තිබුණු බවක් දකුණු දෙසට බොහෝ වේලාවක් නැමුණු බවක් දුටුවා. කය සහ භාවනා යෝගී ඉරියව්වේදී දෙයත් ඇඹරි දකුණු පැත්තට සම්පූර්ණ කය නැමී ක්‍රමයෙන් යෝගී ඉරියව්වටපත් වූවා. ටික මොහොතකදී මුළු කයම වැසී ගියේ සුදු වලාකුලකින් වාගේය. මට පෙනුනේ දාගබක් හැඩයටයි. ක්‍රමයෙන් නැති වුණා. එය නොපෙනී යනවා. තේරුනේ මුදුනේ සිට පහළටයි. සමාධිය අවසන් වූයේ දෙනෙතින් කඳුළු වැටුණු විටයි. 23 වෙනි දින පහට පරියංක භාවනාවට වාඩි වූ විට විනාඩි 10කින් පටන් හුස්ම නැති ගැනීම හෙලීම නොදැනීම ගියා. ඒ ඉරියව්ව දෙස විමසිලිමත්ව සිටි මොහොතේ කාසයක් වගේ කඩියන් වගේ සත්තු බෙල්ල දෙපැත්තෙන් වේදනා කළා. එම වේදනාවේද සුවපත් වේවා යන මෙත් සිතවිල්ල පමණයි සිතට දැනුනේ. ඒ තුල වේදනාවක් දරාගෙන විනාඩි 7-8ක් පමණ සිටියා. වේදනාව නැති වී ගියා. ටිකෙන් ටික දැන් දෑත් දිගහැරී කලවා මත දිගහැරුණා. ඒ ඉරියව්වේ ඉරියව්වේ සුවයේ සුවයෙන් ඒ දෙස බලා සිටියා. කඳුළු වම් ඇසෙන් පමණක් ගලා ආවා. දැස් සෙමින් සෙමින් නලලට තබා වැන්දා. අංගීරස බුදුරජාණන් වහන්සේ දොහොත් මුදුන් දී වැන්දා. සමාධියෙන් ඇති නැති අතරදී ඉදිරියේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ අභියසට ගියා. හිටගෙන දොහොත් මුදුන්නේ තබා වැඳගෙන සිටියා. සිටත දැනුණු හිඳ ගැනීමට ගෞරවෙන් පස්සඟ පිහිටුවා බුදුගුණ සිහිකොට වැන්දා. නැවත සිත භාවනාව සඳහා යෙදෙව්වා. ඊටාම සුළු මොහොතකදී සිටි ඉරියව්වේම අත් දෙක භාවනා ඉරියව්ව වෙතටයි. තුන් විටක් නලල බිම ගෑවෙන නොගෑවෙන ලෙස වැන්දා. ඒ අවසන් වන විට දෑත් ක්‍රමෙන් බුරුල් වී දොහොත් මුඳුනේ තබා තෙවරක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සිතට ප්‍රබෝධයක් ඇති වුණා. සතුටු කඳුලදෝ දෙහස තෙත් කළා. දෙවියන්ට පින් දුන්නා. ගරුතර සාමින්වහන්සේටද ප්‍රථමයෙන් මා සංඝ රත්නයටද මෙහි වැඩම වූ මොහොතේ සිට සිව්පසයෙන් උදව් කළ සැමටද මෙම ස්ථානයට යොමු කළ ගරුතර කුරුණෑගල මෙහෙණින් වහන්සේ තුල හැම දිනාටද පින් අනුමෝදන් කළා උදේ දාණය වශයෙන් උතුම් සදාතනික උදේ දාණය ලබා දෙන සැමටද නිවන් අවබෝධ වේවා. කල්යාණ මිත්‍ර ලොකු ස්වාමින් වහන්සේද නිවනින් සැනසෙත්වා. ඉතින් මේ වගේ සමහර වෙලාවල් වලට ඒ සතිය එළබිලා එහෙම නැත්නම් එකලස් වෙලා එනවා. ඒකට හරි පුදුම ඒ සද්ධාාවක් එනවා. හැබැයි ඉතින් අර සෝරි තමයි කියනකොට සද්ධාව වෙනකොට ප්‍රඥාව නැති මේ සද්ධාවේ ප්‍රඥාවයි දෙන්නා මුලදී එකිනෙකාට ප්‍රතිවිරුද්ධයි. සද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. අධික පඤ්ඤෝ මන්ද සද්දෝ. ඒ අපේ අටුවචන් වහන්සේ ලියලා තිනවා. ඉතින් එතකොට වැඳ වැඳ ඉඳ හිතෙනවා. හැබැයි එතකොට සතිය නැහැ. ලොකු සද්ධාවක් තියෙනවා මේ කරගෙන කියලා තියෙන ආනාපානේ. දැන් අතෙන්වත් වඳිනවා මෙතෙන්වත් වඳිනවා වැඳ වැඳ ඉන්න පුළුවන්. වැඳට ඔගේ දෝෂයක් නෑ. ඔගේ පොඩි වැඩක් කරන්න මං කියන්නේ පෞසිද්ධ වෙනවා කියන එක නෙවෙයි. නමුත් වෙන්නේ අධික සද්ධාහට යනකොට ප්‍රඥාව ප්‍රඥාවට කෙනෙහිනවා. ඒ නිසා තද මේ තත්ත්‍ර ජාතාණං ධම්මාණං අනතිවත්තනට්ඨේන සම්පහන්තනා කියලා සද්ධාව වැඩි වෙනකොට තේරුම් ගන්න ඕනේ මේක ප්‍රඥාව කාබාසිනියා කරනවා. ඉතින් ප්‍රඥාව ඇති කර ගන්න ඕනේ මට පුළුවන් ද මේ ඇති වෙච්ච සතිය අරමුණේ ඉරියව්වේ පවත්තන්න. අතෙන් මෙතෙන් දුවන්නයි ස්තුති කරන්නයි දඟලන්න පටන් ගන්නවා විනුවට. ඒ වගේම වීර්යයයි සමාධියයි දෙක සම්වර වෙනවා. සද්ධාවයි ප්‍රඥාවයි සම්වර වෙන්න ඕනේ. ඒක වෙන්නේ මේ වගේ ජයග්‍රහණයක් ආපු ගමන් සද්ධාහ පැත්තට ගැදලා ගියොත් ප්‍රඥාව බාධායි. ප්‍රඥාව පැත්තට බැලලා ගියෝ ඇදලා ගියෝ සද්ධාව බාධා වෙනවා. ඒ ඒ ඒ ಗುಣධර්ම සුපර් මාකට් එකේ ගන්න නැහැ. භාවනා කරනකොට එන්නේ. නමුත් මේ දෙක එන වෙලාවෙදීම දෙක සමබර කරගන්නවා කියන එක සම්පජඤ්ඤයට අයිති එකක්. ඒක සතියට අයිති දෙයක් නෙවෙයි. සම්පජඤ්ඤේ නැති වුණොත් සද්ධාව සතිය සද්ධාව සතිය සමාධි වගේ ධර්ම આવොත් අපි මෙලෙක් වෙන්න පටන් ගන්නවා. හරියට මේ මේ හිත මෙලෙක් වෙන ගතියට එන්න පටන් ගන්නවා. එතකොට මේ මුදිතාව, මෛත්‍රී වගේ දේවල් වැඩෙනවා. නරක දේවල් නෙවෙයි. නමුත් මතක තියාගන්න වෙනකොට මේ සමාධියත් සමාධිනේ ප්‍රඥාවත් එක්ක මේක සමබර වෙන්න ඕක එන්නෙන් ඇරලා සතිය වැඩෙන්න ඇරලා සතිය වඩා ගන්න මුල් වෙච්චි අරමුණ අමතක කරන්න එපා. අමතක කෙරුවොත් ඔය වගේ වැඩ වලට පෙළඹෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ වගේ අදිෂ්ඨාන ශක්තිය වැඩෙන ධෛර්ය වැඩෙන අවස්ථාවක් ආවොත් එතෙන්ට ඇති එන්න හේතු වෙච්ච සති අරමුණ අතනෑර වැඩි වෙලා පැවැත්වුවොත් ලොකු බිම්මක් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ දෙයක්. නමුත් අහගෙන ඉන්නකොට තේනවා ප්‍රඥාවේ අඩු ගතියක් තමයි සද්ධාවේ වැඩි ගතියක්. ඊගාදාසි මේක උනාට පස්සේ දෙක සමබර කිරීමත් යෝගාවචරයාගේම යුතුයකම. යෝගාවචරයම කාර්යභාරයක්. යෝගාවචරයාගේම අනුග්‍රහයක්. අන්න ඒ පිළිබඳව මතක් කරලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස මා ආනාපාන සති කර්මස්ථානයේ සතිය පවත්වාගෙන සිටින විට හුස්මේ ගති ලක්ෂණයන් එනම් වරහන් ඇතුලේ දිග කෙටි සියුම් රළු ආදී වශයෙන් ප්‍රකටව දැනෙන්න ගන්නවා. නමුත් ටික වේලාවකින් එම ලක්ෂණයන් නැති වී ගොස් හුස්ම උඩු අතට නෝලක් මෙන් වේගයෙන් ගමන් කරනවා. මේ මොහොතේ හුස්ම ඊටාම සියුම් බව පමණක් ප්‍රකට වෙන අතර මා පිටතින් සිට හුස්ම දෙස බලා සිටින බවක් දැනේ. තවද කයෙන් සිත වෙන් වී කය නොදණීයයි. උඩු අතට වේගයෙන් ඇදී යන සිත එක්තරා තලයක නතර වේ. මෙහිදී ඊටාම හිස් බවක් දැනේ. නින්ද ගියාක් මෙන් දැනුණද නින්ද නොවන බව තේරේ. පැය භාගයකින් පමණ ගැස්සීමක් සහිතව නැවත සිත හුස්මට යොමු වේ. මේ මාලද භාවනා අධ්‍යක්ීමයි. මේ තවදුරටත් දියුණු කරගන්නා ආකාරය ඔබ වහන්සේගෙන් උපදේශයකින් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මේ විදිහට අපි කාම අරමුණු පැත්තක දාලා ඒ කාර්මුණකට හිත දාගන්න සාර්ථක වුණොත් එහෙම නැත්නම් රූප කර්මත්තාන හිත දාගන්න සාර්ථක වුණොත් සතිය පවතිද්දි හොඳට මතක තියාගන්න සතිය පවතිද්දි අරමුණ ගෙවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ යෝගාචර ලොකු හයියක් තියෙනවා. මම මේ දන්න දැක දැක දන දන ගෙවීම සිද්ධ වෙනවා. එතකොට මේ අරමුණ නැති වුණාට සතිය නැති වෙලා නැහැ කියන විශ්වාසය තියෙනවා. නමුත් සතිය කඩ කඩ වෙලා යන කෙනෙකුට නම් එක සැරේක බලනකොට අරමුණ තියෙනවා, එක සැරේට බලනවා අරමුණ නැහැ. එයාට සැක පහළ වෙනවා. ඒ නිසා මෙතනදී යෝගාචර විශ්වාසයේ ඉන්නේ සතිය අඛණ්ඩ භාවයේ මත. එතකොට පේනවා අරමුණට හිත දැම්මට පස්සේ අරමුණ ගොරෝසු සියුම් අතිසියුම් කියන අවස්ථා තුන පහු කරනවා. ඒ පුරාවට සති ධාරාව තියෙනවනම් අරමුණ සියුම් වුණාට අතිසියුම් වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන විශ්වාසය අපි gederin ගමනක් පිට වුණාට පස්සේ ගෙදෙට්ට ආපහු යන්න පුළුවන් ගතිය කවදාකවත් අමතක කරන්න නැති කෙනෙක් වගේ. එතකොට මේ යෝගාවචර තියෙන මේ අරමුණ සියුම් වෙනවත් සමගම කයෙන් දුරස් වෙන ගතියක් කයෙන් මේ නිදහස් වෙන ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් මේ ටික ඔක්කොම බුද්ධි විඳින්න පුළුවන් වෙන්නේ විශ්වාසයෙන් යන කෙනාට විතරයි. අනික එක්කනට බයක් ඇති වෙනවා. සතිය කැඩනවා, සමාධිය කැඩනවා, චෝදනයින් පටන් ගන්නවා. ඒ නිසා අඛණ්ඩ සති ධාරාව දිගට ගෙනියන්න. ගෙනියනකොට අරමුණ ඇති වෙලාවේ සතිය, අරමුණ නැති වෙලාවේ සතිය. කය වැටෙන වෙලාවේ සතිය, කය නොවැටෙන වෙලාවේ සතිය කියලා තමන්ගේම භාවනාවට තමන් තුළ තියෙන සැකේ නැති වෙලා තමන්ගේ භාවනාවට තමන් තුළ ඇති වෙන සද්ධාව කියන එක එන්න පටන් ගන්නවා. ඒක තමයි මේ බුදුහාමුදුරු කෙරෙහි තියෙන සද්ධාහටත් වැඩිය වටින්නේ තමන්ගේ භාවනා කෙරෙහි සද්ධාව. ඒක ඔය හල හැප්පිලි ඇස්සේ පුරුදු වුණාට පස්සේ එතෙන්ට ගියාම සැකයක් නැතුව බයක් නැතුව වැඩි වේලාවක් ඒ අරමුණු නැති, කය නැති, සතිය තියෙන ඒ කියන්නේ අවිතක්ක අවිචාර සමාධියක් වගේ තැනකට යන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ ඇති වෙච්ච එකෙන් විශ්වාසය ඇති කරගෙන අනිත් දවසේ ලෑස්තිලා යන්න ඒකෙන් අදහස් කරන්නේ අපේක්ෂා කරගෙන යනවායි කියලා. ලෑස්තිලා ගියොත් තමයි දැනගන්න පුළුවන් වෙයි මේ සතිය අරමුණ ඇති තත්ත්වයේ ඉඳලා නැති තත්ත්වෙට කියන්න පුළුවන් තත්ත්වයේ ඉඳලා බැරි තත්ත්වෙට මම යා ඉන්න තැන ඉඳලා මම නැති තත්ත්වෙට ඇතුළත පිරිත කියලා සීමාවක් ඇති තැන ඉඳලා සීමාවක් නැති තැනට මේ ගමන සිද්ධ වෙනවා. එතකොට Tamanට මේ සංසාරෙ මෙතෙක් කල නොගිය නොදන්න ශේෂ්ත්‍රයකට එහෙම නැත්නම් රූප රූප සංඥා බවට පත්වෙච්ච තත්යකට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක හරීම ඝර්ෂණයේ අඩු නිතරංග ජයක් දෙන කිසිම තරංගයක් නැතුව යන්න පුළුවන් තරම්. ඉතින් ඒක හුරු කරගන්න කියනවා. Tamange හැබෑ නිවහන වගේ වෙනකම්. Tamange ඇත්ත නිවස ඒක බවට වෙනකම් මේක දිනු කරගන්න දිනු කිරීම සඳහා අහන ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ මේකට ලෑස්ති වෙලා යන්න. එතකොට මේක ලොකු ජයග්‍රහණයක් වෙනවා. ගෞරවනීය පූජ්‍යපාද ගුරු හිමියනි අවසරයි. සක්මන් භාවනාවේදී පාදෙස් පාදෙහි එසවීම තැබීමට සිත යොමු කර සිටින විට ටික වේලාවකින් සක්මනේදී සිත එකඟ වේ. නිදමත ගතියක් මෙන් পায় ඔසවා තැබීමට බර බැරි ගතියක් ඇති වේ. මේ මොහොතේ සක්මන් මළුවේදී රැලි රැලි මෙන් දකින්නට ලැබේ. මේදුමක් මෙන් විටක දිස්වේ. සක්මන් කරන කාලය තුල කයෙහි ධාතුන්ගේ වෙනස් වීමද හොඳින් ප්‍රකට වේ. පාදෙහි මාරු වීම බයිසිකලයක යන විට පා මාරු කරමින් බයිසිකලයේ පදින්නාක් මෙන් පාදවල මාරුවීම වැටහේ. කයෙහි චලනයක් පමණක් දැකගත හැකිය. මේ ස්වභාවය නිවැරදි සක්මන් කිරීමක්ද බව පහදා දෙන්න. අපි නිසන්වනේ කියන්නේ එතකොට මේ වම දකුණ වශයෙන් එසවීම තැබීම වශයෙන් නෙමෙයි gediya pitime යන බව දන්න. මම දැන් ඒකේ වචනේ කියනකොට තේරෙනවා කියලා ඇවිදින බව දන්න. බයිසිකල් පදිනවා වගේ තේරෙන්නේ මේ කකුල මෙහෙම ඔසවනවා තබනවා නෙවෙයි. කොයි වෙලාවක කකුල් දෙක පැඩල් එකේ තියෙන්නේ. එහෙම නැත්නම් ධනක් වතුර තියෙන එකේ ඇවිදිනකොට හැම වෙලාවෙම වතුර කපාගෙන ගමන් කරන හැටි වගේ මුළු වැඩපිළිවෙම පේන්න පටන් ගන්නවා. ඒක සමස්තය බැලීම කියලාත් අපි කියනවා. එහෙම නැත්නම් මේ gediya පිටින් ඇවිදින බව දැනගන්න. එතකොට යන්ත්‍රය යන්නේ. කය යනවා. Tamanda හොඳට බලහින්න පුළුවන්. හොඳට පුරුදු කරපු බයිසිකලයක් පදිනවා අත් දෙක අතහැරලා. බයිසිකල් එක යනවා. ඇඟෙන් නමා ගන්න පුළුවන් බයිසිකල් එක අත් දෙක අතහැරලා තියෙන්නේ. පදින එක පදිනවා. නැත්තම් පල්ලමේ යන්නේ. ආන්නේ වගේ මේ කය වැඩේට yaadෙන වෙලාවක් එනවා. ඒක තමයි ඔය විස්තර කරන්නේ. ඒක හොඳයි. ඒක පුළුවන් තරම් එන්න අරින්න ගණ්ඩ යන්න එපා. ආවට පස්සේ ඇඟට වැඩේ බාර දීලා නැත්තම් බොඩි නොලෙජ් එකට වැඩේ බාර දීලා යන්න එකයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි සක්මන් භාවනාව මම සක්මන් මළුවේ ඉස්සෙල්ලාම සාමාන්‍ය වේගයකින් ඇවිදී ගියෙමි. ඉන්පසුව වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. සක්මන් මළුවේ කෙළවරට ගිය පසු සිටිනවායයි මෙනෙහි කළෙමි. හැරෙන විට හැරෙනවායයි මෙනෙහි කළෙමි. නැවත සිටිනවායයි මෙනෙහි කර ඔසවනවා, ගෙනියනවා, තබනවායයි මෙනෙහි කළෙමි. සිතවිල්ලක් එන විට සිතවිල්ලක් යයි මෙනෙහි කර නැවත ඔස්සවනවා ගෙනියනවා තබනවා යයි මෙනෙහි කළෙමි. ශබ්ද ඇසෙන විටද ශබ්දයක් යයි මෙනෙහි කර නැවත ඔසවනවා ගෙනියනවා තබනවා යයි මෙනෙහි කළමි. ටික වේලාවක් සක්මන් කරන කරන විට සිතුවිලි අඩුවේ ශබ්ද ඇසෙන එකද අඩුවේ මා පාවෙන ගතියක් ඇතිවිය. සක්මන් මළුවද වලාකුළු මෙන් පාවෙන බව දැනුනි. විනාඩි 45ක් විතර සක්මන් කළ බව දනිමි. මම සක්මන නතර කර පරියංක භාවනාවේ යෙදුණෙමි. ගෞරවනීය පින්වත් සාමින්වහන්ස සක්මන් භාවනාව සඳහා උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔය මේක වෙන්නේ හුඟක් වෙලාට අර දාන්න හුරු කරගත්ත සක්මනකම කෝල ගති නැතුව කෝඩු ගති නැතුව යනකොට ඒ සක්මනට නිකන් ඇඟ පදන් වෙලා හිටිනවා. නිදි පොළට යනකොට නිද්ද එනවා වගේ එන්න පටන් ගන්නවා. එතකොට එච්චරම දැඩි මේ වෙනේ කිරීම අවශ්‍ය කරන්නේ ඉස්සලා ඉස්සලා නම් සද්දයක් වේදනාවක් හිතවිල්ලක් කියලා. අන්තිමට පේන්න පටන් ගන්නවා මෙනෙහි කිරුවේ නැතුණත් ඒව එනවා යනවා. තමන්ට ධක්මන කරගෙන යන්න පුළුවන්. ඒතකොට මෙනෙහි කිරීම සඳහාවත් ශක්තිය වැය කරන්න ඕනේ මේ ඉබේම වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒතකොට තමන්ට තේරෙනවා මේ සතිය බලවත් වෙන්න වෙන්නේ කෙලෙස් දුර්වල වෙනවා. සතිය ඉතාමත්ම බලවත් ශක්තියක් මොනම කෙලෙසකට සතිය ඉස්සරහට આવොත් මුණ දුන්නොත් මොන මේ දිනන්න බෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ සතිය කොඩියක් වගේ ඉස්සරහින් තියාගෙන ගමන් කරන්න පටන් අරගත්තොත් විශ්වාසයෙන් මොන කෙලෙසකටවත් එන්න බෑ. එතකොට වෙන්නේ කෙලෙස් ආවට අපිව කෙලසන්න බැරුව යනවා. කෙලෙස් වල නපුර නැති වෙන්න පටන් අර ගන්නවා. හරියට මේ නිලුම් පෙත්තක් උඩට වතුර දැම්මට නිලුම් පෙත්තේ තැර වෙන්නේ නැහැ. වතුර නිලුම් පෙත්ත උඩ තිබ්බට ඇලවෙච්ච ගමන් හැලෙනවා. ඇලපතෙහි දිය කඳුලක්සේ කියලා කියනවා කෙලස් ගෑවෙන්නේ නැහැ. ඉතින් මේක පුරුදු කරගත්තට පස්සේ තේරෙනවා මේ කෙලස් එන්නේ දුර්වලයේ මනසට පමණයි. සතිය නැති කෙනා ළඟට විතරයි. සතිය තියෙන කෙනාට ළඟට එන්න බයයි. ඉතින් ඒක හොඳට හුරු කරගන්න කියනවා. පුළුවන් තරම් ජීවිතේ ප්‍රථම යාමේදීම මුල් කාලෙදීම එතකොට තේරෙනවා මේ කෙලස් ළඟට එන්නේ සතිය නැති දුර්වල මනසක් තියෙන කෙනාට විතරයි සතිය මුතුන්පත් වෙච්ච වෙලාවට කෙලස් නිකන් පිඹහරින්න පුළුවන් ශක්තියකට එන්න පටන් ගන්නවා. තව ප්‍රශ්න කීයක් තියෙනවද? එකයි සන්නස. අවසාන ප්‍රශ්නේ. හොඳයි. පින්වත් ලොකු ස්වාමීන් වහන්ස අපට සමා වෙලා විකාල භෝජනා ශික්ෂාපදය ගැන පැහැදිලි කර දෙන්න. විකාල භෝජනා ශික්ෂාපදයේ තියෙන්නේ දවල් 12න් පස්සේ ඕදන කුම්මාස සත්ත මච්ච මච්ච මාංශ කියන ස්ටේපල් ෆුඩ් කියලා කියන්නේ මූලික ආහාර ගන්න එපයි කියලා. ඒ වෙනුවට මුද්‍රජනසේ නම් කරපු මේ අෂ්ටපාන එහෙම නැත්නම් සත්තාහ කාලික එහෙම නැත්නම් චතුමදුර වගේ දේවල් පාවිච්චි කරාට කමක් නැහැ. ඒ මොකද මේ හැන්දෑවරුවේ ඒ ආහාරයේ සාමාන්‍ය කියනවා රාත්‍රී ආහාරයෙන් තමයි වැඩිම කාමයේ විශ්ෙන්නේ කියලා. ඒ නිසා කාමභෝගයෙන් ඩිනර් එකට කැමතියි. ඊට පස්සේ ආලිංගනට නටනවා. ඊට පස්සේ කාමභෝගී වෙලා නිදා ගන්නවා. භ්‍රමචර්යය රකින්න එක්කනට එතකොට රාත්‍රී කෑම ගත්ත ගමන් කාමයේ විසෙන්න පටන් ගන්නවා. එනිසා රාත්‍රී කෑම නොගෙන සිටීම ඒකට උයන්න වෙලාව යන වෙලාවයි, කණ්ඩ බොණ්ඩ යන වෙලාවයි, දත් මදිටන වෙලාවයි ඉතුරු වෙනවා. විශේෂම කාමේන ගතිය අඩු වෙලා තියෙනවා. ඒ නිසා කාමභෝගීන් රාත්‍රී කෑමට තමයි දවසම ගත කරන්නේ. එමෙදාම ඩිනර් පාටිස්. ඊට පස්සේ කාම ක්‍රීඩා. ඊට පස්සේ ආලිංගන නැටුම්. නිසා Brahmacharya රකින්න ඕන එකන ඒකට දොරසියාම කාමය වළක්වා ගැනීමේ පිළියමක් තමයි කියන්නේ. ඊරවරට යන්න ඉස්සෙල්ලා ඊරවට ගියාට පස්සේ විකාල වෙනවා. අවරට යන්න ඉස්සෙල්ලා ඊර නැගපු වෙලාවෙ ඉඳලා අරුණ නැගපු තැන ඉඳලා ඊරවරට යනකම් අතරමැද කාලය කියලා බුදුසසුන සඳහන් කරලා තියෙනවා. ඒ වෙලාවේදී ආහාර ගන්නවා ඊට පස්සේ ගන්නෑ. මතයක් ප්‍රකාශ කරනවා අවරට පස්සේ ආහාර ගත්තොත් බඩගිනි වැඩි වෙනවා කියන. අවරෙන් පස්සේ ආහාර ගත්තේ නැතුව හිටියොත් බඩගින්නේ නැහැ. නතර වෙලා ඉන්න පුළුවන්. ඒ බුරුමේ ඉන්නකොට මේ පොඩි මෑණියෝරු වගේ 250ක් පැවිදි කරනවා. අටේ ඉඳලා අවුරුදු 18 දක්වා. පොඩි පිරිමි ළමයි 250ක් පැවිදි කරනවා. මේ වගේ ශාලාවක එක පැයක් ඇතුළත 250ක් පැවිදි කරලා මාස දෙකක් තියලා පස්සේ සිවුරු අරනකොට නම් හරි කනගාටුයි. උන්ට මොනම දෙයක් කිලම්පතර දෙන්නේ නැහැ. වතුර තියනවා කලවල තියලා අරගෙන බොන එක විතරයි තියෙන්නේ. කලාතුරකින් යමක් කමක් කරන්න පුළුවන් අම්මා කෙනෙක් ආවොත් ඒ තමන්ගේ දරුවට ගිහිල්ලා දරුවා කියන්නේ පැවිද්දනේ ඒ මොනවා හරි ආද මේ කොකා කෝලා හරි මොනවා හරි බීම જાතියක් ගෙනත් දෙනවා. ඉතින් පුදුම හිතෙනවා අපේ නාකින්න බෑ අපේ සංඝයාටවත් බෑ. අදින සංඝයා කියන්නේ මේ රැයට කාලා අපාය යනවන්නේ ඔන්න ඔය කාලා පුදියලන්නේ. හැබැයි ඒකල දායකව දෙන දේ වළඳනවා. ඉතින් එතකොට වෙන්නේ නිකන් මේ වැරදි නියෝජනයක් යනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවට යනකොට අපි අට සිල් සමාදන් කරවලා කියලාම තියෙනවා. පළවෙනි වැඩමුළුව අපි කරේ 2010. ඒකට හිටියේ 35යිද කොයිද 17 දෙනෙක්ම රැයට කෑවයි කියලා පණිවිඩයක් ආවා. ඊට පස්සේ ආරිට හරි කරදරයිලු පල්ලෙහාට යනලු රැයට කෑමද. ඒ කියන්නේ ඒගොල්ලන්ට භාවනා කරන්නත් ඕනේ රැයට කන්නත් ඕනේ. ඉතින් හරි අමාරු වුණා මේ කොල්ල වහතෙන් එන නෝන්ලාට කියන්න එක්ක රැට කෑම එක්ක භාවනාව කියලා. ඊට පස්සේ නීතියක් දැම්මා පුළුවන් නම් කපම් බැරි නම් කපම් කන්න දෙන්නේ නැහැ. ඉතින් හරියට චෝදනා තියෙනවා. ඉතින් අපි අර බෞද්ධ මධ්‍යස්ථාන නිසා අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කියලා ගියේ නමුත් දැනටත් මේ කාන්තාවන් ඉන්න පැත්තේ හරියට මීයෝ ඉන්නවලු. මොකද ඒ හොරෙන් බිස්කට් ගෙනලා තියාගෙන කොටයක්. ඉතින් මම ඕක කියනකොට අපේ ඩිලාන උන හරිම තරහයි මට. මං කියලා තියෙනවා නියෝ වෙන එක වළක්වන්න බෑ. කැම තියාගන්න එපා. මේ කණ්ඩ දෙනවා. මේ සැරත් කියලා තියෙනවා පැන්ට්‍රි එකේ බේරන්න බැල්ලු මියෝ පදිංචි මිලාලු ගඳ ගන්නවා. ඒ මොකද පුරාවට බිස්කට් තියාගෙන ඉනවා. ඉතින් මීයන්ට කියන්න බෑනේ. උත්තර රැට කන්න එපයි කියලා. මීය විකාල භෝජන සමාදන් වෙලා නැහැ. මේගොල්ලෝ අරුණ නගින්න කලින් කිරිතේ හදාන බොනවා. බිස්කට් කනවා. 12න් පස්සෙත් <laughs> උඩ පිරිමින් එකෙත් එක දවසක් මං යනකොට රිලව්. ගිහලා බලනකොට මේගොල්ලෝ අර ඉතුරු වෙන කැම ටිකක් ගිහලා තියා ඉනවා. හදිස්සියක්වත් උනොත් ග්ලූකෝස් නැහනේ. බ්ලඩ් ප්‍රෙෂර් නැග්ගොත් හරි, සුගර් අඩු වුණොත් හරි කියලා තියාගෙන. මං කෝවා ඉතින් එතකොට රිලව් වෙනවා. එතකොට ඉන්ස්පෙක්ටර්ස්ලා වගේ තමයි මීයොයි රිලව්යි. විකාල භෝජන නැත්තම් උමුත් 12න් පස්සේ එන්නේ නැහැ. උමුත් සිල් අරගෙන උමුත් භාවනා කරනවා. රිලව්ත් භාවනා කරනවා, මීයොත් භාවනා කරනවා, පූසොත් භාවනා කරනවා. ඉතින් හරියට ආනිසංස තියෙනවා. මේ පැත්ත කියන එක නිකන් එතකොට මම හිතනවා මේ ඇයට බිස්කට් කන ඇයට හිත රිදෙයි කියලා. කෙසේ නමුත් බුදුජානනාථගේ පළවෙනි බුද්ධ ශාසනය අවුරුදු 20ක් යනකම් රාත්‍රී කෑම 12න් පස්සේ කෑම ගැනීම ආපත්‍යක් කියලා තිබිලා නැහැ. ඉතින් සංඝයා වහන්සේලා ඇඳෑ 5ට 6ට විතර වගේ සිවුරු පොරවගෙන පාත්‍රේ කරේ දාගෙන පින්න පාත යනවලු. ඉතින් ඒක අම්මන්ඩි කෙනෙක් රැයට කැමට හාල් ටික හොදලා වතුර කොරහ විසිකරන්න හදනකොට ඉස්සරහ හොල්මනක් වාඩි වෙලා ඉන්නවලු ගහපුවම වතුර බේසෙමින්ම බණ්ඩු මේ පින්න පාතේ ආපු හාමුදුරු කෙනෙක්. පස්සේ හාමුදුරු ගිහිලා කිව්වලු සංඝයා වහන්සේට හරි වැඩක් වුණානේ මම පින්න පාතේ ගියා උපසකම බය වුණානේ වතුර කොරහින් ගැහුවානේ මගේ ඇඟ මුළු අස්සන් නෑ වුණා කියලා. එතකොට ගියා පණිවිඩ බුදු දඥාන්ති ළඟට. එසේ බුදුරජාන්සේ සදාහ කළා කිව්වා මෙහෙමයි. මේ මම අද ඉඳලා පනවනවා රැයට කැම නැතර කරන්න කියලා. එතකොට සංඝයා වලියක් ඇද්ද බුදුහාමුදුරන් අපි පැවිදි නෝට නීති දාන්න නැතුව දැන් එනවද නීති දාන්න අපි පැවිදි කරනට රැයට ගන්න දෙනවයි කියලා කිව්වේ නැහැ කියලා තිබුණේ නැහැ නේද කියලා වැඩ ප්‍රධාන වශයෙන්ම කරදර කෙරුවේ මේ උදායි හාමුදුරු. පස්සේ බුදුරජාණන්සේ උදායි හාමුදුරු ගෙන්නලා අහන ඊට පස්සේ කියනවා මම ওই නීති වලට යටත් නැහැ. අපි වේදෙනකොට රැයට කන්සුනවා. දැන් නැතුව බෑ කියලා. ඒතර පුත්‍රයන්සේ ලටුකිකෝ ලටුකිකෝපම සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරනවා. මේ වගේ දෙයකට කොන්දපන් නැතුව මේ භ්‍රමචාරියක් වගේ දෙයක් පැවිද්දක් කරන්නේ කොහොමද කියලා මේ ධෛර්යය ඇති කරලා දෙනවා. මේක ඕනේ නම් නැත කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ නැත කරන්න කැමති නැහැ. ඊතන්ති කියන අපි පැවිදිනකොට නීති තිබුණේ නැහැ දැන් නීති දාන්න බෑ කියලා. නමුත් බුදුරජාණන්සේ නීතිය දිගටම ක්‍රියාවත් කරනවා අර උදාය හැමදෙරට කියලා දෙනවා උදේවරුේ 3-4 වේලක් වැළඳුවත් කමන්නේ 12න් පස්සේ ගන්නපයි කියන. ඉතින් එදත් ප්‍රශ්න තිබිලා තියෙනවා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ පූර්ව බුද්ධ ශාසනය, පච්චම බුද්ධ ශාසනය. ඉතින් අද ප්‍රශ්නයක් ආවම එච්චර බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ කලහක්ක සමහර අසාධ්‍ය ලෙඩුන්න බැරුව ඇති. ඉතින් ඒගොල්ලන්ගේ පිනමදිකම කියලා කියතයි. ඒක ලේසි නෑ මේ භෝජනේ මත්ඤ්‍යතාවය කියන එක බුදු ගුණයක්. බුදුහාමුදුරන්ගේ 15 චාතන ගුණ වලින් එකක් තමයි Taman වළඳන්න ඕනේ ආහාර ප්‍රමාණය දන්න එක. අද තරම් ලෝකේ ආහාර නිසා තර වෙන නිසා කොලෙස්ටරෝල් නිසා මරණ යුගයක් හදාගත් විලා නැහැ. ආහාර නැතිකම නිසා අප්‍රිකාවේ බර ගාණක් අහේනියෙන් නැහිනවා. තියෙන උන් කාල වැඩිකමට තර වෙලා නැහිනවා. බලක් බෑ. ලෝක ආහාර සංවිධානය හොඳටම දන්නවා අද ලෝකේ නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති රට්ටුන්ට කාලා ජීවත් වෙන නමුත් එක පිරිසක් අසීමිතව කනවා අනෙක් පිරිසට ඇත්තෙම නැහැ සමව බෙදිලා යන්නේ ඉතින් සරුවචනාංශිකේ ශාසනයේ තියෙන මේ රාත්‍රියට කැම නොදීම සහ දානේ නිසා මිනිසුන් අතර මේ ආහාර සමසේ බෙදී යෑමේ ලොකු සේවයක් සිද්ධ වෙනවා ඒක නිසා විකාල භෝජන ශික්ෂාපදයේ කාමීත්‍යචාර ශික්ෂාපදයට කිට්ටුවෙන් යන එකක් මේ කාමයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් කාට හරි භ්‍රමචාරීට ගියාට පස්සේ පැවිදුණාට පස්සේ ආහාර පාලනයෙන් තමයි ආහාර පමණ දැන වැළඳීමෙන් තමයි මේ කාමයේ යම් ප්‍රමාණයකට කීකරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට ආධාරකයක් වශයෙන් තියාගන්න පුළුවන් මේ විකාල භෝජන ශික්ෂාපදේ. ප්‍රශ්න ඉවරයි. ඕ අපි විනාඩි 15ක් විතර වැඩිපුරක් තරම් තියෙනවා ඊයන විනාඩි 15ක් කලින් ඉවර කරා. ඒ නිසා අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල સમાප්තිය සටහන් කරනවා. අපි තුනට gediya ගහනවා නැවතත් පරියංක භාවනාවට ඒ මතක් කිරීමත් එක්කම අපේ සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.